කාලිංග මහත්මයා අවසරයි සුවනහස සනස මට ගැටලු දෙකක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ සුවනහස ඔබ වහන්සේ දැන් කිවනේ සුවනහස දැන් අසඤ්ඤ සත්‍ය පහළවන විට ප්‍රතිසන්දි විඥානයක් පහළවන්නේ නැහැ. කියන්නේ ප්‍රතිසන්දි විඥානයේ හට ගැනීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට ස්වාමීන් දැන් කොහොමද පුනරුත්පත්තිය තවත් භවයක් හැදෙන්නේ? එතකොට අපි හිතා මම දැනගෙන හිටියේ ස්වාමීන් රහතන් වහන්සේට පමණයි ප්‍රතිසන්දි විඥානයක් සිදු වෙන්නේ නැත්තේ අර පහන් සිලුවක් නිවියන්නාසේ යනවා කියලා. එතකොට තමක් භවයක් හැදෙන්නේ කොහොමද කියන එකයි මගේ ප්‍රශ්නේ ප්‍රසිද්ධ සංදි විඥානයක් නැතුව. ඔව්. ඉතින් ඒවා ඇත්තටම ඊටාම සූක්ෂම කාරණා. දැන් අපි මේ ලෝකයේ හඳුනාගෙන ඉන්නේ නාම රූප ධර්ම දෙකම තිබුණොත් පමණයි මේ ලෝකය පවතින්න පුළුවන් කියලානේ සත්වයක් පවතින්න පුළුවන් කියලානේ. හැබැයි සුවිශේෂ අවස්ථා තියෙන්නට පුළුවන් ඒ පුද්ගලයන්ගේ මානසික ශක්තිය මත හෝ චිත්ත අධිෂ්ඨාන මත ඇතිවෙන සුවිශේෂ අවස්ථා. දැන් රහතන් වහන්සේට අෂ්ට සමාපatti උපදවාගෙන තියනවා නම් ඒ කියන්නේ රහත් වෙන්න කලින් උන්වහන්සේ අෂ්ට සමාපatti ප්‍රගුණ කරලා තියනවා නම් රහත් වුණාට පස්සේ හෝ අනාගාමී අනාගාමී හෝ රහත් වුණාට පස්සේ උන්වහන්සේට පුළුවන්කම තියෙනවා අදිෂ්ඨාන බලයෙන් ਸਰව සම්පූර්ණයෙන්ම විඥාන ක්‍රියාකාරීත්වය නවත්තන්න. ඒකට තමයි සංඥා වේදිත නිරෝධ සමාපත්තියයි කියලා කියන්නේ. එතකොට අෂ්ට අෂ්ට සමාපත්තියට අනුක්‍රමයෙන් සමවැදෙනකොට අවසාන සමාපත්තිය තමයි නේව සංඥා නා සංඥා. ඒ කියන්නේ සංඥා ඇති නැති මට්ටමට සියුම් කරනවා. ඊට පස්සේ තමන් වහන්සේගේ අරහත් මාර්ගඥානයේ ශක්තිය පාදක කොටගෙන උන්වහන්සේට පුළුවන් අදිෂ්ඨාන කරන්න අර සංඥා ඇති නැති මට්ටමින් තියෙන ඒ සූක්ෂම ස්වභාවයත් සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන්න. එතනින් එහාට කොහෙත්ම සිතක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ වගේම විවිධ රහතන් වහන්සේලා මේ නිරෝධ සමාපත්තිය පිළිබඳ විවිධ සූත්‍ර දේශනාවල කරලා තියෙන ප්‍රකාශන බැලුවෙන් පස්සේ තනිකරම මිය ගියා වගේ ඒ කියන්නේ විඥානයක් මොකක්වත්ම නැහැ. හැබැයි අර අදිෂ්ඨාන කාලය නිම වෙනකොට යලිත් චිත්ත පරම්පරාව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒවා තමයි තේරුම් ගන්නට හරියම දුෂ්කර සූක්ෂම කාරණා. එතකොට ඔය කරන දේ රහතන් වහන්සේ නමකට අනාගාමී උතුමෙකුට කරන්න පුළුවන් අෂ්ට සමාපatti උපදවාගෙන තිබුණා. එයින් මෙපිට ලෞකික පුද්ගලයෙක් හැටියට ජීවත් වෙමින් ඒ තනත්තාට විඥාණය නවත්තන්න පුළුවන් එකම අවස්ථාව තමයි ඔය අසඤ්ඤතලය. එතකොට මේ අසඤ්ඤතලය තුල විඥාණය නවත්තනවා කියලා කියන්නේ පෙර භවයේ ඒ තනත්තා ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන දක්වා ප්‍රගුණ කරලා තියෙනවා. ප්‍රගුණ කරලා මේ අබුද්ධෝත්පාද කාලවල හෝ එහෙම නැත්නම් බුදුදහමක් ඇසුරු නොකිරීම හේතු කොටගෙන මේ තනත්තාට මේ සසර පැවැත්ම නිමා කරගන්න හැටි තේරෙන්නේ නැහැ. නමුත් ඔහුට වැටහෙනවා මේ සිත නිසා තමයි මේ ඔක්කොම වේදනා, මේ ප්‍රශ්න, මේ දේවල් වල පැටලෙන්නේ ඔක්කොම හිතත් එක්කලා. හිතනති කරගත්තොත් ප්‍රශ්නේ ඉවරයි කියලා එතනත්ත හිතනවා. මොකද අර සම්මා සම්බුදු කෙනෙකුන් දේශනා කරන ආකාරයට පටිච්ච සමුප්පන්නෝ මේ ක්‍රියාවලිය දැකලා ලැහා ගන්නට ඔහුට ශක්තියක් නැහැ. ඔහුට දැනෙන තරමින් ඔහු හිතනවා සිත නිසායි මේ ඔක්කොම පටලැවිල්ල එහෙම හිතලා ඔහු සිතට නිඳා වේවා දී චිත්තං කියන සිත ප්‍රතික්ෂේප කරන තැනකට මනස පුහුණු කරනවා. දැන් මේ සිත ප්‍රතික්ෂේප කරන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි චතුර්ථ ධානය දක්වා මනස පුහුණු කරගත්. එතකොට ඒ ඒ ධාන සිතේ බලය අර සිත නිරුද්ධ කිරීමේ ඕනෑකම කැමැත්ත මේ දෙක එකට බද්ධ වුණාට පස්සේ තමයි ඒ තනත්තාගේ ඊළඟ ප්‍රතිසන්දිය දැන් මරණයටපත් වෙනකොට ඔහුට ධානසිතේ බලය තියෙනවා. හැබැයි ඒ ධානසිතේ බලයත් එක්කම ඔහු විඥානය ප්‍රතික්ෂේප කරනවා. ධානසිතේ බලයත් විඥානය දැන් නිකං කෙනෙක් දැන් අපි විඥානය ප්‍රතික්ෂේප කළාට ඒක සිද්ධ වෙන්නේ නැහැනේ. අරතනත්ත නිකම් නෙවෙයි ඒකට බලයක් හදාගෙනයි ඒක ප්‍රතික්ෂේප කරන්නේ. එතකොට ඒක ක්‍රියාත්මක වෙන්න වෙනවා. ඒ චිත්ත බලයත් එක්ක. එතන අන්න එහෙම බලහත්කාරයෙන් සිත නවත්තන වැඩපිළිවෙලක් තමයි අසඤ්ඤතලයේදී සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඒතනත්තාගේ සාංශාරික වශයෙන් ගෙන්න භවතණ්හාව නැති වෙලාවත් අවිද්‍යාව නැති වෙලාවත් නැහැ. ඉතින් අවිද්‍යාවයි භවතණ්හාවයි දෙකම තියෙනවා. ඒ වගේම සාංශාරික කර්ම වේගය තියෙනවා. ඉතින් යම් මොහොතක මේකට සක්‍රිය වෙන්න අවස්ථාවක් ලැබිච්ච ගමන් එතන ඉඳන් ආපහු සක්‍රිය වෙනවා. එහෙමයි සාරා. ඒතර සාංශාරික අසඤ්ඤතලයෙන් නැවතත් උප්පත්තියක් ලැබනකොට අර නැවතත් තවත් වෙන ලෝකයකට යනවා නම් භවයකට යනවා නම් ඔව් ආපෝ අරවා පහළ වෙනවා එහෙමයි ස්වාමී. ඒ පහළ වෙන්නේ ඊළඟ භවයේ. එතකොට දැන් ඒතනත්තාට නැවත සිත සක්‍රිය වෙන්න පටන් ගන්නවා කියන්නේම ඔහු අසඤ්ඤතලයෙන් ගිලිහිලා එහෙමයි සාර. ඒ තලය තුල එයාට සිත ක්‍රියාත්මක වෙන්න බෑ. එතකොට අර ඒතනත්තා කරපු චිත්තාදිෂ්ඨානයේ බලය නිම වෙනකොට ඔහුගේ සිත සක්‍රිය වෙන්නට පටන් ගන්නවා අර අවිද්‍යාව, තණ්හා, කර්ම හේතු කොටගෙන. එතකොට ඒ සක්‍රිය වෙනකොට ඒක අභිනවාත්මකයි. ආ එහෙමයි සාර. ඒක පැහැදිලි සාරහස.